එත් එක්කම ජාතිකත්වය වශයෙන් සල්කා ගත්තොත් එහෙම අවුරුදු 200කට එහා පැත්තේ අපේ ජාතිය යටපත් කරලා දේශය යටපත් කරලා ඒ සිද්ධ කරපු කාරණාවම ආපහු නැවතත් අපේ ජාතික වීරවරුන් විවිධ විදිහට කොටු කරමින් හිරේ දමමින් 1915 සිද්ධ වෙනවා. දැන් 2015 වෙනකොටත් අපිට ඒ தත්වයම දකින්න ලැබෙනවා. නමුත් අවාසනාවකට එදා හිටිය පියදාස සිරිසේන වගේ 1915 වෙනකොට හිටිය ඊදාස සිරිසේන වගේ අය, ඒ වගේම අනගාරික ධර්මපාල වගේ අය, ඒත් එක්කම දුස්තර හේවා විතාරණ වගේ අය අද වෙනකොට ඒ ඉබිරිගෙයිදීම මරා දමන එමත් නැත්නම් තිබිරිගෙයිදීම ඔවුන් අවලංගු කරන ගතියක් දකින්න ලැබෙනවා. ඒ නිසා වීරත්වය, ජාතික හැඟීම, සුදේශ වාත්සල්ය අනාගත පරපුරට ඇති කිරීමත් කළගුණ සැලකීමේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහඟු ආදර්ශය ක්‍රියාත්මක කිරීමත් හැටියටයි මේක සිද්ධ කරන්න ඒ නිසා අපි හැම කෙනෙක්ටම ආරාධනා කරනවා කතරගම කිරිවිහිර ආසන්නයට අදහවස 4 වෙනකොට පැමිණිලා මේ මහා පුණ්‍ය කර්මයට සම්බන්ධ වෙන හැටියට එදා මෙදා තුර දේශේ නිදහස වෙනුවෙන් මියගිය සියලු දෙනාට පින් දීම සඳහායි මේ කාර්ය සිද්ධ කරන්නේ